啥子呗。 ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ සබරගමු පළාතේ මල්වතු පාර්ශවයේ අධිකරණ සංඝනායක රත්නපුර දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී සමස්ත ලංකා පරිවේනාධිපති කෘත්‍යාධිකාරී සංගමේ සභාපති ගොඩකවැල ශ්‍රී මහින්ද මහා විහාරාධිපති ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද කොම්පිටියේ ශ්‍රී සුසීල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සදහෙවතුනි අද ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතේ කාක සූත්‍රය ඇසුරු කරගෙනයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සංබුද්දස්ස දසයි භික්ඛවේ අසද්ධම්මේහි සමන්නාගතෝ කාගෝ කතමේහි දස දංසීච පගබ්බෝච තින්තිනෝච මහග්ගඝෝරෝච ලුද්දෝච අකාරුණිකෝච දුබ්බලෝච ඕරවිතාච මුට්ඨස්සතිච නේචයිකෝච ඉමේහි කෝ භික්ඛවේ දසය ධම්මේහි සමන්නාගතෝ කාකෝති ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපේ තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ දහම් කොටසක් අංගුත්තර නිකායේ දසක නිපාතේ සඳහන් වෙනවා කාක සූත්‍රය කියලා දේශනාවක්. මේ දේශනාව ඇසුරෙන් තමයි අපි මේ ධර්ම දේශනාව කරන්නේ. කාක කියලා කියන්නේ කාක්කට. අපි විතර දකින සතෙක් තමයි කාක්කා කියලා කියන්නේ. ඒ ගෙවල් අභියකට ඇවිල්ලා නද දෙනවා. ඒ වගේම මේ රටේ සුලභව ඉන්න සතෙක් ලෝකේ හැම රටකම ඉන්න සතෙක් ඒ වගේම ඒ කාක්කා නිතර දකිනවා කාක්කගේ ගති පැවතුම් ඇසුරෙන් බුදුහාමුදුරුව අපිට අවවාදයක් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ අපිට අවවාදයක් කරලා තියෙනවා ඒක තමයි මේ කාක සූත්‍රය තුලින් බුදුහාමුදුරුව කාරණා 10ක් විස්තර කරනවා ඒවා අධර්මයි කියලා. ඒ අධර්ම කරුණු අපි බැහැර කරන්න ඕන. තාක් ළඟ තියෙන අධර්ම කාරණා අපි බැහැර කරගන්න ඕන කියන එකයි බුදුරජාණන් වහන්සේ වදාළේ. උන්වහන්සේ මේ දේශනාවේදී සඳහන් කළ බුදුහාමුදුරුවෝ යම් යම් භික්ෂු ජීවිත යම් යම් උපාසක උපාසිකා ජීවිත හැඩගස්සන්න මේ විවිධ සත්තු පක්ෂීන් සිව්පා සතුන් උපමා කරගෙන එහෙම නැත්නම් ගහකොළ මල් උපමා කරගෙන ගංගා ඇලදොල මහ පොළොව උපමා කරගෙන විවිධ දේවල් උපමා කරගෙන බුදුහාමුදුරුව අපිට යහමඟ පෙන්නපු උත්තමයි. අපේ ජීවිත ක්‍රියා කරද්දී යම් යම් ගතිගුණ දැක්කම එක එක්කෙනාගේ ගතිගුණ දැක්කම ඒ ගතිගුණ හොඳ නම් උන්වහන්සේ ප්‍රශංසා කරනවා. ඒ ගතිගුණ නරක නම් උන්වහන්සේ මේව අහවල් අයගේ ගතිගුණ මේවා ගැළපෙන්නේ නැහැ කියලා උන්වහන්සේ දේශනා කරලා පෙන්නනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මෙතනත් මේ කරපු දේශනාව පැවැත්වුවර ජේතවනාරාමේ කරපු දේශනාවක්. මේ දේශනාවෙත් අපිට ගත හැකි වටිනා ආදර්ශ ටිකක් තියෙනවා. මේ කපුනා කපුටාගේ අධර්ම වලින් එකක් තමයි දංශීත කියලා කියන්නේ. කපුටාගේ ගතියක් තමයි අනුන්ගේ දේ දැහැගන්න එක. අනුන්ගේ දේ දැහැගන්න එක. ඒක කපුටාගේ ගතියක්. මොනවා හෝ අනුන්ගේ දෙයක් දැහැගන්නවා. අ මොනවා හරි තියලා තියෙන දෙයක් වමචනයෙන් අරගෙන යනවා. ඒක ආහාර පාන වර්ගයක් වෙන්න පුළුවන්, වටිනා ආභරණයක් වෙන්න පුළුවන්, මිල මුදලක් වෙන්න පුළුවන්, මොකක් හරි කමන්නේ නැහැ. කාක්කෙකුට මිල මුදල් වැඩක් නැහැ. නමුත් කොතන හරි ගන්න පුළුවන් තැනක තියෙනවා දැක්කොත් එහෙම අරන් යනවා. කාක්කට මේ රත්තරන් ආභරණ වැඩක් නැහැ. නමුත් ඔයා එයා දැක්කොත් එහෙම අරන් යනවා. ඒ වගේම එයාට මේ අවශ්‍ය අනවශ්‍ය කියලා දෙයක් නැහැ. දැහැගන්න එක කරන්නේ. අරගෙන යනවා. අරන් ගිහලා කොහේ හරි දානවා නැත්නම් හංගනවා. ඒක තමයි ස්වභාවය. ඒක දුර්ගුණයක් ඇටියට සඳහන් කරන්නේ. ඒ වගේම මිනිස්සු අතරත් ඒ වගේ ගතිගුණ තියෙන මිනිස්සු ඉන්නවා. Tamanට ඕන වුණත්, එපා වුණත් යමක් දැක්කොත් ගන්නවා. යමක් දැක්කොත් ගන්නවා. සකා කෑමක් කරනවා. මොනවා හරි තියෙනවා දැක්කොත් ඒක ගත්තා. ගෙදරකට ගියා සමහර විට අහුවෙච්ච දේ කාක්කේ දාගන්න. අහුවෙච්ච දෙයක් කාක්කේ දාගන්න. ඒක Tamanda ප්‍රයෝජනයක් නැත්තා හෝ නැත්තා හෝ එම එකක් නෑ. ඒක හරි දුර්වලකමක්. ඒක හරි දුර්වලකමක්. සමහර මිනිස්සු ගෙදරකට ඇවිල්ලා ගියාම ගෙදර අත්‍යවශ්‍ය දේ නෑ. මට ඒ අතට අහුවෙන හරිය දිවිච්ච මොනවා හරි පෑනක් වෙන්න පුළුවන්. පතක් පතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආභරණයක් වෙන්න පුළුවන්. ඔරලෝසුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මොනවා හරි අවියාවදයක් වෙන්න පුළුවන්. අවිච්ච දෙයක් සංගවන්න සංගව ගන්න පුළුවන් දෙයක් නම් ඒක දාගත්තා. Tamange බය භාජනයක් තමයි භාජනෙට දාගන්න. කෑම කන්න සමහල්ලාවට හෝටලයකට ගියත් සමහර විට ඒ කෑම කාලා එන ගම ඉතින් හැන්ද අරන් එනවා, ගෑරුප්පු අරන් එනවා. ඒ අහුවෙච්ච දෙයක් Tamange බෑග් එකේ දාගන්න. ඒව පුරුදුතා තියෙන මිනිස්සු ඉන්නවා. ඒව හරීම මිනිසුන්ට දුර්වල මිනිසුන්ට හොඳ නැහැ කියලා බුදුහාමුදුර දේශනා කරන්නේ. මේක කාක්කගේ ගතියක් මේක. ඒ වගේම මිනිස්සු සමාල්ලාවට අනුන්ට ලැබෙන්න තියෙන දේක් බලහත්කාරයෙන් ගන්නවා. අනුන්ට ලැබෙන්න තියෙන දේවල්. සමහර වෙලාවට භාගතා රජේ ගුරුපත් වීමක් වෙන්න පුළුවන් වෙනත් අනතුරක් වෙන්න පුළුවන් එහෙම සමහරලාවට ඒ ලබා දෙන ආම්පදුන්ට කියලා මේක මෙහෙමයි වෙන්න ඕන මෙහෙමයි වෙන්න ඕන කියලා ගතු කාරණා කියලා ලැබෙන්න තියෙන එක වළක්වලා ඒක කතා ගන්නවා. අනුන්ගේ රස්සාව කතා ගන්නවා. ඒ වගේම සමහරලාට අනුන්ගේ ඉඩකඩම් කතා ගන්නවා. අනුන්ගේ ඉඩකඩම් අන්සතු දේ දැන දැන දැන දැන ඒක කතා ගන්නවා. ඒක කොහොම හරි Tamange ඉඩමක් බවට පත් කරගන්න ලොකු උත්සාහයකට ඒ මිනිස්සු දන්නවා කුරුමානම් අල්ලන හැටි. ඒවට ගිහිල්ලා කුරුමානම් අල්ලන ආකාරයේ නීතියේ ඊටා දුර්වල තනක් අල්ලගෙන එහෙම නැත්නම් ඒ අයිතිකාරයාගේ දුර්වල භාවයේ ප්‍රයෝජනයට අරගෙන ඒ අයිතිකාරයා කොහරි ඈත පළාතක යන දවසක් බලාගෙන ඉඳලා ඒ ඉඩමට ගිහිල්ලා බලහත්කාරයෙන් වදින්චි වෙලා මේක මගේ කියලා කියන්න තරම් නිර්ලජ්ජිත මිනිස්සු ඉන්නවා. එහෙම සමාජයක් මේක. ඒ නිසා මිනිස්සු අතර ගැටුම් ඇති වෙනවා. සමහරලාට ඒ ඉඩම් අයිතිකාරයා තාම දුර්වල කෙනෙක්. භාගත අම්මා කෙනෙක් වයෝ වෘද්ධ. ඒ අම්මට මිනිසුත් එක්ක හැප්පෙන්න යන්න බෑ. අර දුර්වලකම ප්‍රයෝජනෙට අරගෙන ඒ අසරණ අම්මගේ ඉඩම අල්ලගන්න. එක්ක ගේසුව අල්ලගන්නවා. ඒ වගේම සමහර ලාවට වැඩගත් මහත්මයෙක් වෙන්න පුළුවන්. ඒ අය කැමති නෑ මේ රණ්ඩු කරගන්න, කෝලහල කරගන්න, කතන්දර හදාගන්න, නඩුවබ කියන්න කැමති නෑ. ලැජ්ජා බය තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ නිහඬව ඉන්නවා. ඉතින් ඒ ඒ ඒ ඒගොල්ලන්ගේ හැදිච්ච ගම ප්‍රයෝජනෙට අරගෙන ඒව ගසා ගන්නවා. කාක් කංගි ගති මේවා. මේවා හොඳ නෑ මේ සමාජයේ. මේවා නිසා මේ සමාජයේ ලොකු අරුබුද තියෙනවා. මේ අනුන්ගේ දේ ගසා කෑම නිසා ඊළඟට මේ විදිහට විවිධ ආකාරයෙන් මේ සමාජයේ හිමිතනත්තන්ට බොහෝ දේ නොලැබී යනවා කාක් ගතිගුණ තියෙන ගසා ගන්න පුජ්‍යලෝ නිසා. ඒ වගේම හැදිච්චකම තියෙන තන්පත්කම තියෙන සංවරකම තියෙන ඇත්තන්ගේ හැදිච්චකම ප්‍රයෝජනෙට අරගෙන ඒගොල්ලෝ කවදාවත් කෝලහලයකට එන්නේ නැහැ කියන එක දැන දැන ඒක ගසා කරනවා ඒක ප්‍රයෝජනෙට අරන් දුර්වලකම ප්‍රයෝජනෙට අරගෙන කතා කරනවා සමහර වෙලාවට. අහිංසකම අසරණකම දැන් කාක්කා ලේන් කූඩුවක් කඩාල්ලලා අනුන්ගේ කූඩු කඩාල්ලලා අර ලොකු ලේන්නු කෑ ගහද්දී අර පැටව අරගෙන යනවා කෑ ගහද්දී කුරුළු කූඩු කඩා දාලා හිටන් ඒ කුරුළු පැටව අරගෙන යනවා කෑ ගහද්දී අරන් යන්නේ ඒ අර දුර්වලකම, අහිංසකකම, අසරණකම ප්‍රයෝජනෙට අරගෙන ගසා ගන්න හැටි. මෙන්න මෙහෙම මිනිස්සු ඉන්නවා මේ සමාජයේ. ඒක ගැළපෙන්නේ නැහැ. බෞද්ධයෙකුට ගැළපෙන්නේ නැහැ. අන්සිල් ගරුක සමාජයකට ඒවා ගැළපෙන්නේ නැහැ. අසරණකම, අහිංසකකම, දුප්පත්කම, ඒ වගේම නැතිබරිකම, වැදගත්කම මේවා ප්‍රයෝජනෙට අරගෙන ගහා කන එක හොඳ නැහැ. කාක්කගේ ගතිගුණ කියලා බුදුහාඳුරු දේශනා කරන්නේ. ඒබඳු දුර්ගුණ අපි ඈඩ් කරගන්න ඕන අපේ ජීවිතවලින්. ඒබඳු දුර්ගුණ අපිට තියෙන අසරණයට අහිංසකයට පිහිට වෙන්න උදව් කරන්න. කාක්ක හැම නෙවෙයි අවස්ථා ප්‍රයෝජනට අරගෙන ගහා ගන්නවා. ඒක හොඳ දෙයක් නෙවෙයි කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කාක්කගේ තියෙන තවත් දුර්ගුණයක් හැටියට හඳුන්වනවා මෙතනදී උන්වහන්සේ පගබ්බෝච පගබ්බෝච කියලා කියන්නේ සංවරකමක් නැහැ. මේ කාක්කගේ සංවරකමක් නැහැ. කොහොමවත්. ඔහු එහෙම ගතිගුණ තියෙන සතෙක් නෙවෙයි. ඉතින් මිනිස්සුන්ට බුදුහාරු දේශනා කරන්නේ මේ වගේ අසංවර වෙන්න එපා කියලා. අසංවර වෙන්න එපා කියන්නේ කාක්කා කන්න ගියත් ඒ ටික තේරම අවුස්සනවනේ. කැම ටිකක් කන්න ගියා දුකේ වැඩි අවුස්සන එක. කැම ටික කනවට වඩා අවුස්සලා දානවා. ඒ වගේම එහෙම සංවරකමක් උගේ නෑ. සමහර මිනිස්සු කැම කන්න ගියත් එහෙමනේ. කාපු තැන බොහෝම අපිරිසිදු වෙනවා. කාපු තැන හතර වටේම අපිරිසිදු වෙනවා. වතුර හලලා, බත් හලලා, මාළෝ ಜಾති හලලා, ඒ වගේම අපද්‍රව්‍ය දාලා තැන් තැන් වල බොහොම අපිරිසිදුයි සමහරු කාල ඉවර වුණාම මේ ස්ථානේ. කාක්කෝ ගෑවෝ වගේ. මෙන්න මේ දුර්වලකම්. මිනිස්සු ගන්න හොඳ නෑ. ඒකෙන් ඈත් වෙන්න ඕන කියලා කියන්නේ. ඒ වගේම අපිට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ පගබ්බෝච කියන එක අපිට බුදුහාරෝ දේශනා කළේ අප්පගබ්බෝ වෙන්න ඕන. දැන් කරණීය සූත්‍රයේ අප්පගබ්බෝච කියලා බුදුහාරෝ දේශනා කළේ අපි අල්ප ගර්භ වෙන්න ඕනේ කියන්නේ අපි කරණීය ධර්මවලදී කියනවා ලද දෙයින් සතුටු වෙන පුජ්‍යලෙක් වෙනවා. ලද දෙයින් සතුටු වෙන පුජ්‍යලෙක් වෙනවා. අනුන්ට පෝෂණය කළ හැකි පුජ්‍යලෙක් වෙන්න ඕන. ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න මේකත් සමහර අයට බොහොම අමාරුයි. සමහර අයට හැමදාම එක විදිහට එක ආකාරයෙන්ම ඕනේ. ලැබිච්ච විදියක සතුටු වෙන්න බොහොම අපහසුයි. වන්දනාචාරිකාවක් ගියත්, අධ්‍යාපනචාරිකාවක් ගියත්, නෑදෑ ගෙදරක ගියත්, තමන් පෞද්ගලිකව තමන්ගේ නිවසේ බුද්ධ විඳින සියලුම සම්පත්තික බලාපොරොත්තු වෙනවා. නමුත් අපි මේ අතරමඟට ගියාට පස්සේ අපි ලැබිච්ච ආකාරයට අපිට ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. මේ හිතේ තමයි ඔක්කොම මේ ලෙඩ ටික තියෙන්නේ. හිතේ තමයි සමාහට ඇඳක්ම ඕනේ. ඇඳක්ම ඕනේ නිදා ගන්න. සමහර විට ඒ වුමනා කරන විදිහටම බලාපොරොත්තු වෙනවා. නමුත් එහෙමම හපයන්න බෑ. එතන පරිසරයට ගැළපෙන විදිහට අපිට ලැබිලා තියෙන විදිහට අපි ඒක බුද්ධි විඳලා අපේ වැඩේ අවසන් කළා එන්න අපිට හැකියාවක් තියෙන්න ඕන. බොහොම සතුටින්. අර වාඩුයි මේ වාඩුයි කියලා අපි හිත නරක කරගන්න හොඳ නෑ. මොකද අතරමඟට ගියාට පස්සේ අනුන්ට පෝෂණය කරන්න පුළුවන් පුජ්‍යලෙක් ඉන්න ඕන. අනුන්ට පෝෂණය කරන්න පුළුවන්. දැන් අපි නෑදෑ ගෙදර ගියාම ඒ ඥාතීන්ට අපෝ පෝෂණය කරන්න පුළුවන් වෙන්න ඕන. දෙමව්පියෝ දරුවන්ට පෝෂණය කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ දරුවෝ ගැන කොච්චරවත් අඩුපාඩු කී කියා විවේචනය කිරීම හොඳ නෑ දෙමව්පියෝ. ඒ දෙමව්පියන් දැන් මහර දරුවෝ කියනවා අපේ අම්මට තාත්තට කොච්චර වැලකුවත් හොඳක් නැහැ කියලා. අම්මා තාත්තට ධනය සලකන්න කියලා බුදුහාරු දේශනා කළේ ඒ උතුම් ගුණයක්. තම සමහර මව්පියෝ ඉන්නවා ඒක තේරුම් ගන්නෙ නැහැ තමන්ගේ දරුවගේ ආදායම තරවන්ගේ දරුවට පුළුවන් විදිය තේරුම් ගන්නෙ නැහැ. ඒ දරුවා කරන දේ අගේ කිරීමක් කරන්න ඕන. ඒ දරුවන්ට පෝෂණය කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් ලෙඩෙක් ඒ ලෙඩාගේ අයිතිකාරයන්ට පෝෂණය කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් අර කාක්කගේ ස්වභාවයටපත් වෙනවා. ඒ වගේම ස්වල්ප කටයුතු තියෙන පුජ්‍යලයක් වෙන්න ඕන. ඒක තමයි අපේ බුදුහාමුදුරුවෝ කරණීය ධර්මවල උගන්වලා තියෙන අප්පගබ්බෝච කියන බණ පදේ. ස්වල්ප කටයුතු තියෙන පුජ්‍යලයක්. සියල්ලම බදාගෙන වැඩ කරන්න ගිය එකක්වත් හරියට කරන්න බෑ. යම් ප්‍රමාණයක් ඒ හැම එකක්ම හරියට කළාම සාර්ථකයි. ඒ වගේම සැහැල්ලු පැවතුම් අපේ පැවැත්ම සැහැල්ලු වෙන්න ඕන. ප්‍රමාණයට වඩා අපි ආටෝපවත් වෙන්න ගියොත් අපේ වියදම අධික වෙනවා. අපිටම පාලනය කරගන්න බැරි වෙනවා. තවත් කෙනෙකුට පෝෂණය කරන්න බැරි වෙනවා. ඒක කරදරයක් Tamanටත් ආර්ථික අහිමියකටපත් වෙනවා. එහිසා සැහැල්ලු ගති පැවතුම් තමයි බොහොම හොඳ කියන එක තථාගත බුදුහාමුදුරුව අපගබ්බ මේ ධර්මයේ පෙන්වන්නේ. ඒ වගේම සංසුන් ඉඳුරන් ඇති කෙනෙක් වෙන්න ඕන. සංසුන් ඉඳුරන් ඇති. අපේ සිතකය වචනේ ඇසකන නාසය මේවා බොහොම සංසුන් වෙච්ච පුජ්‍යලේ බෞද්ධයා කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරය ඇති අය. ඉන්ද්‍රිය සංවරය ඇත කන නාස දිව ශරීරය මේ බොහොම සංවර වෙච්ච කෙනෙක් බවට පත් වීම. ඊළඟට ඥාන සම්පත්තිය ඥානවන්තයෙක් වෙන්න ඕන. ඥානවන්තයෙක් ඒ අවස්ථානුචිතව කල්පනා කරලා තැනට සුදුසු විදියට වැඩ කටයුතු කිරීමේ හැකියාවක් අපට තියෙන්නට ඕනේ. ඒ වගේම නොසරුක්කම් නැත්තෙක් වෙන්න ඕන. නොසරුක්කම් අපේ නොගැලපෙන වැඩ තැනකට පුද්ගලයින්ට නොගැලපෙන වැඩ අපි නොකර නොසරුක්කම් වලින් වැළකීලා ඉන්න ඕන. ඒවා තියෙන්නේ කාක්කුලඟ. කාක්කු ගාව තමයි ඕවා තියෙන්නේ ඔක්කොම. ඒ නිසා ඒ කාක්කන්ගේ ප්‍රතිපත්ති එපා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. මේ කාක්ක උපමා කරගෙන ඒගොල්ලෝ ගාව තියෙන මේ අසංවරකම් හොඳ නෑ කියලා තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ පගබ්බෝච සංවරකමක් නෑ. අපිට වඩා සංවර වෙන්න ඕන. මිනිස්සු කොතන හරි ගියාම සංවරකම කියන එක කොච්චර අපිට හදන්න වෙනවද? අවමංගල අවස්ථාවකදී සමහර විට ශෝක ප්‍රකාශයක් බෙදන්න ගියත් අපේ අසංවරකම පේනවනේ. අපි කොච්චර කඩාගෙන බිඳගෙන එකිනෙකා උඩ පෙරලිලා මේ කොලයක් ගන්න. නමුත් ඒක ගිහිලා කියවන්නෙත් නෑ සමහර විට. ගන්න විතරයි. කාකොත් උම තමයි. කාකොත් උහම තමයි. ගොදුරක් දැක්කහම එතන වට වෙලා කෑ ගාගෙන පොර කාගෙන පුදුම විදිහට උන්ගේ කටයුතු කරන්නේ. ඒ වගේම කොතන හරි කෑම හරි මොනවා හරි බෙදනවා කිව්වොත් එහෙම කවදාකවත් කෑම ඉතුරු වෙන්නේ නැහැ. කෑම ඉතුරු වෙන්නේ නැහැ. මොකද කොච්චර ගත්තත් මදි. කඩාගෙන පෙරලගෙන ගිහිල්ලා ගන්නවා දෙන එකක් ගන්නවා බලහත්කාරණුත් ගන්නවා දෙවෙනි පාර්ට්ටක් ගන්නවා තුන්වෙනි පාර්ට්ටක් ගන්නවා පුදුම අරන් වරකමක් තියෙනවා. මේක හොඳ නෑ. අපේ හිත පාලනය කරගන්න ඕන. අපේ හිත පාලනය කරගෙන අපි කටයුතු කරන්න ඕන. දෙන පළියට ගන්න හොඳ නෑ. ප්‍රමාණයකට ගන්න ඕන අපි. දෙන පළියට ගන්න හොඳ නෑ. ප්‍රමාණයකට අපි ගත්තාම ඒක හොඳයි. ඊළඟ තුන්වෙනි කාරණේ බුදුහාරු දේශනා කරනවා තින්තිනෝච තින්තිනෝච ඒ කියන්නේ ලැජ්ජ නැතිකම. කාකට ලැජ්ජාවක් නෑ. කාකර ලැජ්ජාවක් නෑ දැන් මේ ගසා කාලා ආයෙත් එනවා මේ ගසා කාලා ආයෙත් එනවා ඈ ඇවිල්ලා සමහරලාට සද්දයක් උත් කරනවා ඒ වගේ ලැජ්ජ නැති කම තියෙනවා ඕන තැනක කන්න ඉන්න පුළුවන් සමහරලාට කාකෝ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා උඩට ලහනවා නිකන් නෙවෙයි මාළු කෑල්ලකුත් අරන් ගිහිල්ලා මස් කෑල්ලකුත් අරගෙන ගිහිල්ලා බුදුහාරංග සීල සමත තියාගෙන මහල්ලාට මේක කන්නේ. එහෙම නැත්නම් මහා අපිරිසුදු දෙයක් බුද්ධ ප්‍රතිමා උඩ වහන්න ගිහිල්ලා. ලැජ්ජ නැති කමනේ. ලැජ්ජ නැති කම. ඒ ඒ නිසා මේ මේ වගේ ගතිගුණ තියෙන මිනිස්සුත් ඉන්නවා. මේ වගේ ගතිගුණ තියෙන මිනිස්සුත් ඉන්නවා. සමහර ඇත්තෝ සමහර මිනිස්සු ඉන්නවා ඒක අනවබෝධය. ඒ වගේම ලැජ්ජාවක් නැතිකම සමහරලාට විහාරස්ථානයකට ගිහිල්ලා සමහරලාට මේ නායක හාමුදුරුව වැඩ ඉන්න පුටුවල වාඩි වෙන මිනිස්සු ඉන්නවා. ඒක හාමුදුරුව මතක් කළාම තමයි ඔන්න මතක් වෙන්නේ. ලැජ්ජාවටපත් වෙනවා ඉතින් ඒ වෙලාවේ. ලැජ්ජාවටපත් වෙන මාත්‍ය උතර නෙමෙයි මෙන්න මෙතනින් වාඩි වෙන්න කියලා පොඩි බංකුවක් පෙන්නනවා. පොඩි පුටුවක් පෙන්නනවා. අපි විහාරස්ථානයකට ගියාම බෞද්ධයෙක් දැනගන්න ඕනේ. ඒ ගිහියත්තන් සඳහා තියෙන සුදුසු ආසනයක ඉන්න. පොඩි පුටු තියලා තියෙනවා, පොඩි බාම්පු තියලා තියෙනවා. ඒගොල්ලන්ට වෙන් කරපු යම් පුටු විශේෂයක් තියෙනවා. අර නායක හාමුදුරු වැඩ ඉන්න ඇතිරිලි දාපු. ඒ ඒ තැන්වල වාඩි වෙන්නේ නැහැ. ඒක පුංචි කාලේ ඉඳලා පුරුදු කරන්න එපා. නැත්තම් ලැජ්ජාවටපත් වෙනවනේ. එහෙම තැනකට ගියා. අපි තැනකට ගියාම සුදුසු ආසනයේ බලලා වාඩි වෙන්නේ. එදා ධර්මාශෝක අධිරාජයා ළඟට ගිය අර පුංචි හාමුදුරුවෝ උන්වහන්සේ රජුරුවන්ගේ ඇඟිල්ල එල්ලීලා වටපිට බලනවා කොහෙද මට වාඩි වෙන්න සුදුසු ආසනය. එතන දෙවිච්ච ඉහළම ආසනය තමයි සිංහාසනය. ඒකේ තමයි වාඩි වෙන්නේ. ඒ මහන්තර වඩා උතුම් කෙනෙක් එතන නැහැ. ඒකයි. එනිසා අපි තැනකට ගියාම සුදුසු. තැනක. ඒ වගේම තමන්ට වඩා වැඩිහිටියෙක් ඉන්නවා නම් ඒ වැඩිහිටියට මුල් තැනක් දීලා ජේෂ්ඨයාට වැදගත් කෙනාට මුල් තැනක් දීලා එහෙම අපි වාඩි වෙන්නේ. අර තාක්කෝ විදිහට කටයුතු කරන්න හොඳ නැහැ. ඒ වගේම අපි නරක වැඩ නිතරම ලැජ්ජාව කියන එක තියෙන්න ඕන. නරක වැඩවලට, අකුසල් වලට, පව් වලට ලැජ්ජාව කියන එක අපි ගාව තියෙන්න ඕන. ඒ වගේම අ මේ මේවා තුලින් අපේ ජීවිතය හොඳට ශක්තිමත් කරගන්න පුළුවන් මේ කාක්කු ගාව තියෙන මේ ගතිගුණ මේ ලැජ්ජාව කියන එක මේක පිරි කියලා අපේ බුදුහාමුදුරුව වෙනම දේශනාවලක් කළා තිබෙනවා පිරි කියලා කියන්නේ ලැජ්ජාව මිනිස්සෙකුට ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. පවට ලැජ්ජ වෙන්න ඕන, වැරද්දට ලැජ්ජ වෙන්න ඕන, නරක දෙයට ලැජ්ජ වෙන්න ඕන. මේකෙන් පාලක ධර්ම ලෝක පාලක ධර්මයක් මේක. ලැජ්ජා බය දෙක හිරි ඔතක් කියලා කියන්නේ. එනිසා මේ මේකෙන් පාලනය වෙලා අපි ඉන්න ඕන. කටයුතු කරනකොට අපේ මව්පියන්ට අපේ තුනුරුවන්ට ඒ වගේම අපේ වැඩිහිටියන්ට අපේ උගන්වපු ගුරුවරුන්ට මේගොල්ලන්ට ලැජ්ජාවක් නොවන විදිහට තමනුන් ලැජ්ජාවටපත් නොවන විදිහට අපි කටයුතු කරන්න පුරුද්දක් අපි ගාවා ඇති කරගන්න ඕන. ඒකයි අවශ්‍ය. ඊළඟට හතරවෙනි කාරණේ දේශනා කරන බුදුහාමුදුරුවෝ මහග්ග සෝ මහග්ග සෝච. ඒ කියන්නේ ගෝසා කරනවා. කාක්කා වහපු ගාම්ම කෑ ගහගෙන එන කරන්නේ. මිහිරකුත් නැහැ. කොවුලා වගේ නෙවෙයිනේ. කොවුල් නාදේ අහන්න පුළුවන් අපිට කොවුලා සතා ලස්සන නැහැ. කටහඬ හරිය මිහිරි. දැන් කාක්කල අසරණාටිකුත් නෙවෙයි. ඒ වුණාට කෑ ගහනකොට අමහිරි. සමහර අය ඉතින් කෑ ගහනකොට එලවනවා කේන්ති ගිහිල්ලා. ඇයි? මේක කනේ තියලා කෑ ගහනවා. ඒ කාක්කගේ ගද්දි ගෝසා කරනවා. ඒ වගේ මිනිස්සුත් ඉන්නවනේ. ඒ වගේ මිනිස්සුත් ඉන්න ඔය සභාවකට ගියාම වාඩි වෙච්ච වෙලේ ඉඳලා කතා කරනවා. ඒ සභාවේ කෙරෙන කතා සභාවේ කරන වැදගත් සාකච්ඡා මොකවත් ගණන් ගන්නෑ වාඩි වෙච්ච ඉඳලා හතර පහ දෙනෙක් එක්ක කතා කරනවා කතා කරනවා කතා කරනවා ඉවරයක් නෑ මේවා තමයි කාක්කන්ගේ ගතිගුණ අන්තිමේ සභාවේ උනේ මොකද්ද කියලා දන්නේ නැහැ ගත තීන්දුව తీරන දන්නේ නැහැ ඒ ඒ ඒ වගේ අවුල් ජාලයකටපත් වෙනවා මිනිස්සු එහෙම ඒ වගේම සමහරලාට ධර්ම දේශනා කරන තැන් වලත් එහෙමයි. ධර්ම දේශනා කරන තැන් වල සමහර මේ කාක්කන්ගේ ගතිගුණ තියෙන මිනිස්සු ඉන්නවා. ඔය පිළිගන්නකට වෙලා, කරවලකට වෙලා, ගහක් යට වෙලා කතා කරන්නේ හිමින් නෙවෙයි. හයියෙන් කතා කරන්නේ. හයියෙන් ස්පීකරයක් දැම්ම අය කතා කරන්නේ. තවත් දෙන්නේ තුන් දෙනෙක් අල්ලගෙන මොනවා හෝ කියවනවා. මේ ධර්ම දේශනාවට මහා බාධාවක් මේක. මේ මේ දේශනායි බුදුහාමුදුරු පුදුම උපදේශ ටිකක් දීලා තියෙන්නේ. මේව හදා ගන්න ඕන අපි. බණගෙදර, පිරිජ්ජෙදර, සභාව මේ තැන්වල මේ ගෝසා කරන එක කාක්කන්ගේ ගතියක් ඒක. ඒක හොඳ නෑ කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. එක දවසක් මේ බරණස් රජුරුව ගමනක් යන ඈත පිටිසර. යනකොට ළමයි ටිකක් වට කරගෙන ඉන්නවා නුග ගහක් යට වට වෙලා ඉන්නවා එතන වාඩි වෙලා ඉන්නවා මේ කකුල් දෙක නැති මිනිස්සෙක්. කකුල් දෙක නැති මිනිස්සෙක්. මෙයා බොහොම ප්‍රසිද්ධ මිනිස්සෙක් පිලා කියලා කියන්නේ. මේ මිනිස්සයා දක්ෂයි කකුල් දෙක නැති වුණාට ගල් විදින්න ඉලක්කෙට. අර ළමයි මේ මිනිස්සයා ලව්ව අර නුග ගහේ කොළවල එක එක එක සත්තුන්ගේ රූප නිර්මාණය වෙන විදිහට ගල් විදිනවා. ඒ ගල විද්ධාම පොලේ කෑල්ලක් කඩාගෙන යනවා. එහෙම ඒක අලියෙක්ගේ රූපයක් නැත්නම් කුරුල්ලෙක්ගේ රූපයක් හැදෙන විදිහට එහෙම ඒක දක්ෂකමක් ඒක. රජුර මෙතන ගිහිල්ලා අස්ත්‍රාගේ පිටින් බහිනකොට මේ ළමයි ටික බය වෙලා දිව්වා. අර පිලා විතරයි ඉතුරු වුණේ. රජුර වටපිට බලනකොට දැක්ක මේ නුග ගහේ කොළවල එක එක රූප. කවුද මේ මේවා කලේ කියලා ඇහුවම අනේ ස්වාමීනි මම මට පුළුවන් ඔච්චරයි දිල්පේ. මම මේකෙන් ජීවත් වෙනවා කියලා. ඒකේ මිනිස්සුන්ගේ ඔය අතපය දුර්වල වුණාම යම් යම් දේවල් පුරුදු කරගෙන ඒකෙන් ජීවත් වෙනවා මිනිස්සු. රජුරු කල්පනා කළා මේ මිනිස්සු මට හරි ප්‍රයෝජනවත්. මේ මගේ රාජසභාවෙත් ඉන්නවා මේ කොච්චරවත් ඉවරයක් නැතුව කතා කරන මිනිහෙක්. පුරෝහිතයාගේ වැඩේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා කතා කරනවා කතා කරනවා මොකවා ප්‍රශ්නය විසඳ ගන්න විදියන්නේ. පුරෝහිතයාට හොඳ පාඩමක් උගන්වන්න මේ මිනිස්සයා හොඳයි කියලා. ඔබට පුළුවන්ද කියලා ඇහුවා මෙන්න මෙහෙම වැඩක් තියෙනවා. මට මට්ටු කරගන්න ඕන මගේ පුරෝහිතයා. ඒ වෙලාවේ කියනවා ස්වාමීනි පුළුවන් මං එන්නම්. එළුබෙටි නැලියක් ලෑස්ති කරලා තියන්න කිව්වා. එළුබෙටි නැලියක්. ඊට පස්සේ රජුරු ඒක ලෑස්ති කරලා තිබ්බා රාජ සභාව පටන් ගත්තා පිලත් ආවා. පිලා ඉරෙන් මෙහා පැත්තේ ඉඳගෙන ඉන්නවා එළු පිට නැලියක් තියාගෙන අර දිරේ පොඩි සිදුරක් හදාගත්තා යා මේක පේන ස්වභාව ඊට පස්සේ අර පුරোহিত බ්‍රාහ්මණය වෙනද වගේම පටන් ගත්ත වෙලේ ඉඳලා කතා කට අරින්න ගමනක් ගානේ අර පිලා එවනවා එළු බෙට්ට විදිනවා ඒක එයාට දැනෙන්නේ නැහැ ඒක හැමම ගිලලා ආය කතා කරනවා එහෙමම ගිලලා කතා කරනවා එතකොට මෙහෙම සභාව අර එළුබෙටින් නැලිය ඉවර වෙනකම්ම විද්දා. ඊට පස්සේ රජුරෝ කියනවා පූජිතය දැන් ඔබ මෙච්චරලා කතා කළා. ඉවරයක් නැහැ. දැන් ඔබ බඩේ පිරিলা තියෙනවා මේ මොනවද? එළුබෙටි. දැන් ඔබ බඩ සුද්ධ වෙන්න බෙහෙතක් දීපන් ගෙදර ගිහිල්ලා කියලා රජුරෝ කිව්වා. අර මේ මිනිස්සයා මට්ටු කරන්න රජුරෝ මේ මිනිස්සයා යොදාගත්තා. ඕනවට වඩා කතා කරන මිනිස්සුන්ට ඔහොම දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. තනනොතන බලා කතා කරන මිනිස්සුන්ට ඔහොම දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. එහෙම මිනිස්සු මේ සමාජයේ ඉන්නවා. ඒ නිසා කාක් වගේ ගෝසා කරන්න හොඳ නැහැ. ඊළඟ බුදුහාරු දේශනා කරනවා අනිත් එක තමයි ලුද්දෝච ඒ කියන්නේ කිසිම දෙයක සෑහීමක් නැහැ. කාක කියන එකට කිසිම දෙයක සෑහීමක් නැහැ. හැම වෙලාවෙම හැම මොහොතෙම සෑහීමකට පොච්චර කෑවත් මදි. සාපිපාසා දුකක් ඒක. පෙර සංසාර විපාකයක් ඒක. ඒ බල්ලන්ට කාක්කන්ට බඩ පිරෙන්නේ නැහැනේ කවදාද? ඒ මොකද බත් හැන්දක්වත් දන් දීලා නැහැ සංසාරේ. අනුන්ට අනුන් දෙන එකක් ගහා කාලා. ඒ නිසා කවදාකවත් බඩගිනි නිමෙන්නේ නැහැ. ඒ නිසා සෑහීමකටපත් වෙන්නේ නැහැ කොයිම අවස්ථාවකවත්. කන බොන දේවල් ගිජුකම තියෙන නිතරම. ඒ නිසා දැන් අපේ ධර්මයේ තියෙනවා අප්පිච්චතා මහිච්චතා කියලා එකක්. අපේ නිතරම අපේ දේ අපි පහත් කරලා අපේ දේ අවතක්සේරු කරලා වෙනත් දේවල් අපි අගේ කරලා අපි අමාරු වෙලා ඉන්නේ. අපේ ශ්‍රී ලාංකිකයෝ හැටියට අපේ රටේ තියෙන ආහාර පාන වර්ග, අපේ පළතුරු වර්ග, අපේ එළවලු වර්ග, ඒ වගේම අපේ තියෙන මේ පරණ දේවල්, ඒ සියලුම දේවල් අපි පහත් කළා. මේවා වැඩක් නැහැ. අපි ඊට වඩා විදේශයේ දේවල් තමයි අගය කරන්නේ. අපි පුරුදු වෙලා තියෙන්නේ. එහෙම කළා දැන් අපිට මතක් වෙලා තියෙනවා අය අන්න අපේ දේ තමයි හොඳ. දැන් ආයෙ මතක් කරලා තියෙනවා අපේ තම දේවල් තමයි දැන් හොඳ කියලා මතක් කරලා තියෙනවා. මොකද මේ ලෙඩ වෙනකොට ආ බේත්තේ ඉවරයක් නැතුව ගන්න වෙනකොට මිනිස්සු මැරෙන්න පටන් ගන්නකොට එක එක ලෙඩ හැදිලා දැන් අපිට මතක් වෙනවා අපේ ලෝලු ටික හොඳයි අපේ පළතුරු ටික හොඳයි ඒක තමයි ಗುಣ. පොස්දෙල් හොඳයි ඒක තමයි ಗುಣ කියලා දැන් සමහරෙකුට මතක් වෙලා තියෙනවා. ඒ නිසා අපි එහෙම පිළිහිලා තියෙනවා. සෑහීමකටපත් නොවන නිසා. අර මේක ඇති වෙන්නේ නැති නිසා, ලද දෙයින් සතුටු වෙන්නේ නැති නිසා අපි එහෙම පිළිහිලා තියෙන්නේ ජාතික වශයෙන්. ඒ නිසා ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ. සමහර මිනිස්සු ඉන්නවා හොරෙනුත් ගන්නවා, ප්‍රෝඩාවෙන් ගන්නවා. ලැබිච්ච දෙයින් ප්‍රමාණවත් වෙන්නේ නැතුව හොරෙනුත් ගන්නවා. ප්‍රෝඩා කරලා ගන්නවා. සමහර අය එක හපංකමටක් කියනවනේ. මම මට දුන්නා මම මගේ අතේ දෙකක් තියෙනවා. මේ කොහොමද දෙකක් ආවේ? මේ ප්‍රෝඩාවෙන් අරන්. ප්‍රෝඩාවෙන් අරන් පොලිමේ ආය පාරක් ගිහිල්ලා අරගෙන. ඒ වගේම එහෙම නැත්නම් හොරෙන් අරගෙන. ඒක හපංකමක් හැටියටත් මිනිස්සු කියනවා. ඒව හොඳ ගතිගුණ නෙවෙයි මේ සමාජයේ. සත්පුරුෂ සමාජයේ ඒවා ගැලපෙන්නේ නැහැ කියලා බුදුහාඳුරෝ දේශනා කරන්නේ. ඊළඟ කාරණේ බුදුහාරු දේශනා කරන අකාරුණිකෝච අකාරුණිකෝච අකාරුණිකෝච කියලා කියන්නේ මේ කරුණාවක් නැහැ. කරුණාවක් නැහැ. මේ හදවත කම්පා වෙන්නේ නැහැ. දැන් හදේ කම්පණං කරෝති इति කරුණා කියලා දේශනා කරන්නේ. මේ මේ කරුණාව ගැන විග්‍රහ කරලා තියෙන්නේ. හදවත කම්පා වෙනවා අසරණකම දැකලා, අහිංසකකම දැකලා, දුප්පත්කම දැකලා. ඒ වගේම මේ විපත්තිය ගැන දැකලා අපේ හදවත කම්පා වුණාම අපිට කරුණාව කියන එක ඇති වෙනවා. ඒ නිසා මේ මිනිසුන්ට උදව් කරන්න හිතෙනවා අපි. මරණයක් වුණත් අපි ගිහිල්ලා මේ මිනිසුන්ට මේ කන්න දෙනවා. ඒ මලගේ ඉවත් කරනකල් අපි මේ මිනිසුන්ට කන්න දෙනවා ගමේ මිනිස්සු එක කරේ කරුණාවෙන් ඒක කරන්නේ. ඒගොල්ලන්ට විපත්තියක් වෙච්ච වෙලාවේ. ලෙඩක් දුකක් වෙච්ච වෙලාවේ අපි ගිහිල්ලා පිළිහිට වෙනවා උදව් කරනවා. ඒ අපේ කරුණාව බුදුහාමුදුරුවෝ අපිට උගන්වලා තියෙනවා ඒක. බුදුරජාණන් වහන්සේ මහා කාරුණික උත්තමයන් වහන්සේ නමක්. එදා උන්වහන්සේ මහා කරුණාවෙන් ලෝකයේ දිහා බලලා උන්වහන්සේ කොච්චර පිහිට වුණාද? ඒ ගුණය අපි අපිටත් තියෙනවා. ඒ ගුණය පිහිටලා නිසා දෙනායි වෙහෙතටපත් කරන්න හොඳ නැහැ. අකාරුණිකව. අපිට කවුරු හරි මොන හරි දෙනවා නම් දෙන අය වෙහෙතටපත් කරන්න හොඳ නැහැ. අපි ඒක පින් දීලා පුණ්‍යානුමෝදනා කරලා ස්තුති කරලා බාර ගන්න ඕන. ඒ වගේම නිතර ඉල්ලන්නත් හොඳ නැහැ. නිතර ඉල්ලන්නත් හොඳ නැහැ. දැන් සමහර අය ඒක ව්‍යාපාරයක් බවට පත් කරගෙන තියෙනවා. මේ මොකක් හරි දෙයක් මාතෘකා කරගෙන නිතරම මිනිසුන්ගෙන් ඉල්ලනවා. හැමදාමත් ඒගොල්ලෝ ඉල්ලන එක තමයි කරන්නේ. හැමදාමත් එනවා. එක්ක සතියක් පාසා එනවා. ඒක පුරුද්දක් කරගන්නවා. ඒක ආදායම කරුණාව නිසා යමක් දුන්න පළවෙනි දවසේ. ආයෙදිකට අවදින් ආයෙත් එනවා. ඒ අසනීපම කියාගෙන ඒ ලෙඩේම කියාගෙන ඒකම කියාගෙන එහෙම මිනිස්සුන්ට කරදර කරන්න හොඳ නැහැ. එහෙම අකාරුණික වෙන්න හොඳ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මෙතනදී. ඉතින් මේ නිතර ඉල්ලන්නේ අනේක. ඒ වගේම නැති දේ ඉල්ලන්නත් හොඳ නැහැ. දැන් සමහර මිනිස්සු ආවහම අපි එයාට කිසියම් මුදලක් දුන්නාම සබන් කෑල්ලකුත් ඉල්ලනවා. සීනි දෙයක් වරත් ඉල්ලනවා. ඇඳුම් පැළඳුනුත් ඉල්ලනවා. නැති දෙයක් ඉල්ලනවා සමහරවිට. එහෙම එහෙම ඉල්ලලා අකාරුණික වෙන්න හොඳ නැහැ. ඒ මිනිසුන්ට එහෙම කරදර කරන්න හොඳ නැහැ. ඊළඟට ප්‍රමාණය ඉක්මවා ඉල්ලන්න ගියාම පිරිහෙනවා. ප්‍රවා ප්‍රමාණය ඉක්මවල ඉල්ල දෙන එක්කෙනාට සීමාවක් තියෙනවා. ඒ මනුස්සයාට පුළුවන් ප්‍රමාණයෙන් දෙන්නේ. ඒ මනුස්සයා ඒක සතුටින් දෙන්නේ. ඒ මනුස්සයාගේ හිත රිදෙන්නේ නැති වෙන්න ඕනේ වැඩේ කරන්න. පින් පින්තගාය මනුස්සයා කරන්නේ. නිතර ඉල්ලන්න ගියොත් ඒ මනුස්සයාට ඒක කරදරයක් වෙනවා. එතකොට ඔහු තුල ද්වේෂයක් ඇති වෙන්නේ. ඒක සමහර අයතු සමහරලාවට ඔය මිල මුලත් මුදල් හදල් තියන අය ඒගොල්ලෝ සමහරලා එනවා දැක්කම හැංගෙනවා. ඒක කරදරයක් වෙලා දැන්. මම නෑ කියන්න කියනවා. ඒ තමා විසින් මේ තත්ත්වයටපත් කරලා දෙන්නේ. ඉතින් එහෙම අය ගැන මොනතරම් පහත් විදිහට හිතන්නේ. ඒක හොඳ නැහැ. ඒක කාක් ගතියක් ඒක. ඊළඟ දුබ්බලෝ දුබ්බලෝ කියලා කියන්නේ ශක්තියක් නැහැ. මේ කාක්කට කිසිම ශක්තියක් නැති සතෙක් කියන නෙමෙයි. කායික වශයෙන් බොහොම දුර්වලයි. ඒ නිසා අපේ බුදුහාරු දේශනා කරනවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා මේ පංච බලයක් තියෙනවනේ අපිට. අපි ළඟ තියෙන්න ඕන ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. අපි ගාව ඇති කරගන්න ඕනේ. මේ කාක්කාවේ දුර්වලයක් වෙන්න ඕනේ නැහැ. ශ්‍රද්ධාවෙන් ශක්තිමත් වෙන්න ඕන අපි. වීරියෙන් ශක්තිමත් වෙන්න ඕන අපි. ඒ වගේම අපි සීබුද්ධියෙන් ශක්තිමත් වෙන්න ඕන අපි. සමාධියෙන් අපේ හිත යම්කිසි දියුණුවකටපත් කරගෙන අපි සමාධිගත වෙලා අපි ශක්තිමත් වෙන්න ඕන. ප්‍රඥාවෙන් අපි ශක්තිමත් වෙන්න ඕන. කාක්කෙක් වගේ දුර්වල වෙන්න එපා කියලා අපේ බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ අපිට. ඊළඟට තවත් කාරණයක් කියනවා අටවෙනි කාරණේ තමයි ඕරවිතාච ඕරවිතාච කියලා කියන්නේ ගොරෝසු හඬ මේ කාක්කගේ හඬ ගොරෝසුයි අමිහිරි ඒ වගේම තනියෙන් හිටියා පිරිසක් හිටියා මේ බොහොම ගොරෝසු වණින් තමයි කෑ ගහන්නේ කිසිම මිහිරක් එහෙම නැහැ ඒ නිසා මිනිස්සු නිකන් මහා ගොරහැඩි හඬින් කෑකෝ ගහන එක හොඳ නෑ. සමහරවිට ගමටම ඇහෙන්න, පළාතටම ඇහෙන්න ගොරහැඩි හඬින් ගෝසා කරලා මා ගමේ මිනිසුන්ට මහා කරදර වෙලා නිදහස නැති වෙලා එහෙම කරන්න හොඳ නෑ. ඒවා සමහරු හපංකම් වගේ කරනවා. එහෙම කරන එක සුදුසු නෑ කියලා බුදුහාඳුරුව දේශනා කරන්නේ. එදා කෝකාලික කියන වික්ෂුව සැරියුත් මුගලන් දෙනමට මේ ඔය විදියට ගොරහැඩි හඬින් පරිභව කළා. නොඑක් විදිය දෝෂාරෝපණය කළා. අන්තිමේදී අපාගත වුණා. මේ කෝකාලික භික්ෂුව ඒ පිළිබඳව බුදුහාරෝ දේශනාවක් කළා තියෙනවා. එදා විතරක් නෙවෙයි ඉතරා අතීතයේත් මේ භික්ෂුව මෙන්න මෙහෙමයි කියලා අර ඉබ්බා උඩින් ගියේ කතාව බුදුහාරෝ දේශනා කරපු එක. හන්දියෝ දෙන්න විලේ ඉඳලා එයා ඉබ්බා හොඳ තැනකට ගෙනියන්න අර කෝටුවක කටින් තද කරලා අල්ලගන්න කියලා කිව්වා. අන්තිෝ දෙන්න දෙපැත්තෙන් අල්ලගෙන පියා කර කරගෙන යනවා. යනකොට අර පල්ලා හිටපු ළමයි ටිකක් කෑකෝ ගහනවා. මේ අන්න ඉබ්බට අර ගොරහැඩිකම නිසා ගොරහැඩිකම නිසා එයාට කට ඇරියා. කට ඇරියා මොකද උනේ බිම වැන්නා. මේ මේ අර සිද්ධිය. ඒ නිසා ගෝකාලික භික්ෂුව ගිය ආත්මෙ හැමයි වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ ගෝසාව කියන එක ඒක සුදුසු දෙයක් එහෙම නෙවෙයි කියලා බුදුහාමුදුරු දේශනා කාක්කංගේ ගතියක්. අනිත් එක තමයි මුක්තස්සතිච මුක්තස්සතිච කියලා කියන්නේ සිහිය නැහැ. කාක්කා කියන රටාර සිහිය නැහැ. ගිනිල්ලා හංගන එක එක තැන්වල. අහවල් තැන අහවල් දේ හැංගුවයි කියලා කවදාකවත් එයාට මතකෙ එහෙම නැහැ. කෑම ජාති ගිහිල්ලා කොහේ හරි වහලක් උඩ හරි අත්තක් උඩ හරි කොහේ හරි අහුමුල්ලක ගහනවා. හංගන එක විතරයි කරන්නේ. ඒවා සිහිබුද්ධිය එහෙම නැහැ. කාක්කට එහෙම මතකයක් නැහැ. ඉතින් මිනිසුත් කොච්චර ඉන්නවද එහෙම සිහිබුද්ධිය නැති අය. සිහිබුද්ධිය නැති අය කොච්චර ඉන්නවද ඒ නිසා අපිට නිතරම සිහිබුද්ධිය කියන එක තියෙන්න ඕන. අපි කාක්කු වගේ එහෙම සිහිබුද්ධිය නැතුව වැඩ කරන්න හොඳ නැහැ. සමහර මිනිස්සුත් එහෙම වැඩ කරනවා. අපිට අනේ මට අද බුදුන් වඳින්න බැරි වුණා. මට මුණ හොදන්න බැරි වුණා, නාන්න බැරි වුණා. මේ දීබුද්ධිය නැතුව එහෙම කරන්න හොඳ නැහැ කියලා තථාගත බුදුහාඳුරුව දේශනා කරේ තියෙනවා. ඒ වගේම ඒ නිසා මුට්ටස්සතිච කියලා කනේ මේ සිහි නැතිකම හොඳ නැහැ. සිහි බුද්ධියෙන් ඉන්න ඕන කියලා දේශනා. අවසාන කාරණේ බුදුහාම දේශනා කරනවා නේචයිකෝච නීචයි. කාක්ක කියන සතා බොහොම නීචයි. කා මිනිස්සු නීච වෙන්න හොඳ නැහැ. මිනිසු නීච වෙන්න හොඳ නැහැ. මොකද අනුන්ගේ ಗುಣ වහලා අනුන්ගේ අගුණ පතුරවනවා නම් ඒක නීච ගතියක්. දැන් ගුණවතුන්ගේ සිල්වතුන්ගේ වැඩිහිටියන්ගේ ಗುಣ වහලා අගුණම කියනවා නම් කවදාකවත් ගුණයක් කියන්නේ නැහැ. තව තව මිනිහෙක්ගේ ගුණයක් කියන්න කැමති නෑ සමහර අය. ඒක නීච ගතියක්. එහෙම නීච වෙන්න හොඳ නෑ. ගුණවතාගේ ಗುಣ මතු කරලා අපි පෙන්වන්න ඕන කියන්න ඕන. සුළු ගුණයක් හරි තියෙනවා නම් ඒක මතු කරලා අපි ප්‍රශංසා කරන්න ඕන. ඒ නිසා කාගේවත් හොඳක් නොදකින මිනිස්සු ඉන්නවා. අපි මිනිස්සුන්ගේ හොඳ ගතිගුණ දැකලා ඒවා අගය කරලා මේ සමාජයේ අපි හොඳ මිනිස්සු වශයෙන් ජීවත්. මෙන්න මේ කාක්කගේ තිබිච්ච දුර්ගුණ 10 අපි ගන්න නැතුව මේවා දුරු කරලා මිනිස්යාගේ මනුෂ්‍ය ධර්ම හොඳට සත්පුරුෂ විදිහට වැඩ දියුණු කරගෙන කටයුතු කරනකොට පිනකුත් සිද්ධ වෙනවා මිනිස්යාට ලක්තන වෙනවා. මිනිස්යා ප්‍රියමනාප පුජ්‍යලේ බවට පත් වෙනවා. මිනිස්යා මෙලවත් පරලවත් දෙකම ජය ලබන පුජ්‍යලේක් බවට පත් වෙනවා. මේ සංසාර දුකින් අත මිදී අමා මහ නිවන් දකින්න හේතු වෙන උතුම් ගුණ ධර්ම තමයි මේ කාක්කගේ තියෙන අසත් ධර්ම දුරු කරලා යහපත් ගති ගුණ දිනු කර ගැනීම කියලා හැම දිනාම අදිෂ්ඨාන කරගන්න. ධර්ම දේශනාව සමන් දීලා ඔබ හැම දිනාම ධර්ම අවබෝධය ලැබලා පින් සිද්ධ කරගත්තා. ඒ හැම දිනාටම ධර්ම අවබෝධයෙන් නැත්තම් ධර්ම ශ්‍රවණානි සංසයෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයක් සියලු දෙවියන්ගේ පිහිටක් ලැබී නිදුක් නිරෝගී සුවය දීර්ඝායු සම්පන්නිය ලැබේවා කෙලවර අජරාමර උතුම් අමා මහ නිවන් සප පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාදත්තා ජුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාදත්තා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාදත්තා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි පතර මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් සෑම දිනාටම මහා මහ නිවන් සප ලැබේවා සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ